සත්‍ය පිහිටවන්න ගියාට සත්‍ය පිහිටන්නේ අබ අහුරක් අරගෙන ඉදිකට්ටක් උඩට වක් කරනවා වගේ පිහිටනවට වැඩිය හැලෙන. ඉතින් මේ හැලි හැලි ඉඳද්දිත් කමක් නැහැ කියලා මේක ප්‍රයත්න කරගෙන දිගට දිගට දිගට දිගට භාවනා කර කර යනකොට අපි හිතමු පරියංකයේදී විනාඩි 60ක් ඉන්නවයි කියලා විනාඩි 10ක්වත් ඉන්නේ නැහැ කියලා හිතන පරියංකේ මූල කර්මස්ථානේ නිතරම හිත දුවන සද්දවල. නිතරම හිත කරනවා වේදනාවට. නිතරම හිත නන්නත්තර වෙනවා. හිතවිලි වලට කියලා කමන්නේ නමුත් මේ බුද්ධිලා නැවත නැවතත් භාවනා කරනවා. ආහනේ භාවනා කරගෙන ඉන්න වෙලාවේදී ඒ කෙනෙකුට වැටහෙනවා නම් ඔන්න මම ආස්වාස ප්‍රසවාසයේ ඉන්නේ. ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා කිය කියනවා. ඒක පාරට දන්න තුන්න හිතවිල්ල දිගේ ගිහිල්ලා. මේක දිගේ දිග දුර යනකොට කල්පනා වෙනවා යකෝ මම පන්සිල් අටසිල් අරගෙන වෙලාව නිසන්වණේ ආවේ භාවනා කරන්නේ නේද මේ මොකද වෙන්නේ මේ හිතවිලි නේද කියලා අර හිතවිල්ලකට නන්නත්තරලා දුරදිග යනකොට මතක් වෙච්ච ගමන් ආයෙ හිතේනවා. අපි හිතමු හිතේනවයි කියලා ආයෙත් ආනාපානෙට. ඉතින් මේ පුද්ගලයා ගිහලා කමඨහං සුද්ධ කරනකොට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොච්චර භාවනා කරත් හිත පිට යන එක තියෙනවා. ඉතින් ගුරුවරයා අහනවා මොකටද හිත බැන මට හිතවිලි තමයි බහුර. මම නිදර්ශනයක් කියන්නේ. ඉතින් එතකොට ඒ ගුරුවරයා ප්‍රශ්න කරනවා ඒ හිතවිල්ලට යන්න ඉස්සරලා හිත තිබුණේ ආනාපානෙද කියලා. ඉතියා හොඳට මෙනෙහි කළා කියනවා එහෙමයි ස්වාමී. මම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කර කර තමයි හිටියේ. එතකොට මොකද උනේ? එතකොට හිත පාරෙන් පිටපෑන. මගේ හිත හිතවිල්ලකට ගියා. හරි දැන් හිතවිල්ලකට ගිය බව දැනගත්ත ගමන් මොකද උනේ කියලා ඇහුවොත් ආපහු ආනාපානට ආවද නැත්නම් හිතවිල්ලෙන් හිතවිල්ලට ගියා. නෑ නෑ නෑ නෑ. ඒ වෙලාවේ ආපහු ආනාපානට ආවා. එහෙමනම් මෙහෙම කිව්වම හරිද? හිත පිට යන්නේ ඉස්සල්ලත් තිබුණ හිත ආනාපානෙ හිත ගියාට පස්සෙත් තිබුණේ ආනාපානෙද ඔව් එහෙමනම් බර කරදරයක් වෙලා නැහැ එහෙනම් ඒක හානියක් නෙවෙයි ඔබතුමා හෝ ඔබතුමිය මේ ආනාපානෙන් හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වුණාට හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආනාපානට ආවයි කියලා සතුටු වෙන්න දන්නේ නැහැ නේද ආ නේද තමයි ඇස් දෙක හිත පිට යන වාරයක් පාස මේක අපව එනවනේ අපේ තියෙන මේ අසත් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ හිත පිට ගියේ ගැන කනගාටු වෙන්න අපිට ඉබේම තේරෙනවා. නමුත් පිට ගියේ හිත ආපහු ආනාපානතාව කියලා සතුටු වෙන්න කියන එකයි සත් ධර්මය කියන්නේ. කොච්චර සිද්ධ වුණත් මේක මේක අවබෝධ කරනකොටම ඒකට සාක්ෂාත් කරණය සිද්ධ වෙනවනේ. සතුටක් ඇති වෙනවනේ. අකාලිකවම සිද්ධ වෙනවා. සෝවාන් ආදී මාර්ග බලත් ඔච්චරම තමයි. එහෙම දර්ශනයකින් භවනා කරන කෙනාට ඉස්සෙල්නම් හිත පිට යනවා කියන මහ කරදරයක්. නමුත් දැන් ඔබ ඵලයන්කෝ මම ඔබ ගන්නවා කියන අභියෝගශීලීත්වයේ බැලුවොත් හිත පිට යනකම් බලනින්දී ඉස්සර වගේ නදකින්න පතන් හැංගීමෙන් නෙවෙයි. ඔබ ගියාට පස්සේ ගන්න එකේ මට සතුට තියෙන කියලා හිත පිට යන්න යන්න යන්න නැවතත් පැමිණීමේ නැවත ආස්වාස් ප්‍රසාර පැමිණීමේ සතුටු පැත්ත. තමන්ගේම ප්‍රයත්නයෙන් මේ ඇති කරගත්ත දේ සමාදන් වෙනවත් එක්කම ඒකේ අකාලිකවම ආනිසංශ තියෙනවා. මේක මම දන්න පැහැදිලිවම භාවනා නොකරපු කෙනෙකුට මේ නිදර්ශනේ තේරෙන්නේ නැහැ. මේකේ ඇති හරයක් තේරෙන්නේ නැහැ. නමුත් භාවනා කරන කෙනෙකුට මේක සමාදන් වෙච්ච ගමන් එතනම අකාලිකවම ප්‍රතිඵල තියෙනවා. ඒ හිතවිල්ලක්ම නෙවෙයි. සද්ද දිගේ හිත පිට ගියත් වේදනාවක් දිගේ හිත පිට ගියත් හිතේ තියෙනවා ගතියක් මං මේ ආනාපාන භාවනා කළ යුතු කෙනෙක් දැන් මේ හිත තියෙන වේදනාව කියලා දැනගන්නකොටම හිත නැවතත් ආනාපානට එන්න තියෙන ඉඩ තියෙනවා මෙන්න මේ ආනාපානිය ආවට පස්සේ මගේ හිත ප්‍රමාදේ වැටුණා කියලා පශ්චාත්තාප නොවි නොසලී කම්පණේ නොවි ඉන්න පුළුවන් නම් ඒකට කියනවා බලවත් සතියක් කියලා ඒ නිසා අවසානයේ වාක්‍යයක් කියන්න වෙනවා. හිත පිට නොගිහින් ආනාපානෙමේ ඉන්නකොට ආනාපානයේ සතිය පිහිටනවා කියන දැනීම නැත්තම් ඒ සතිය සතිය පිළිබඳ දැනුමට වැඩිය බලවත් දැනුමක් තියෙනවා හිත ආනාපානයේ ඉඳන්දි පිට ගිහිල්ලා නැවතත් ආනාපානිය ආවට පස්සේ මම හිත පිට ගියේ නෑ හිත පිට ගියා කියලා සැලෙන්නේ නැතුව දිගට ආනාපානිය යන්න පුළුවන් නම් අන්නේ දෙවෙනි සතිය බොහොම බලවත් ඉස්සෙල්ලා බල දාන්න නැති තැනක පවතින සතියට වැඩි. උපමාවක් විදිහට කියනවා නම් සෙනඟ නැති පාරක වාහනයක් කෙලවන කෙනාට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ එහාට මෙහාට සෙනඟ පනින තැනක ඇක්සිඩන්ට් නොවි වාහනයක් ගෙනියන්න. මෙන්න මේ වගේ ධර්මවලදී අකාලිකවම මේ ප්‍රතිඵල දෙන ගතිය භාවනා ඉහළට යන්න යන්න වැඩි. ඒ වගේම බණක් අහනකොට ඒවට ඉබේම සාක්ෂාත් කරණයක් සිද්ධ වෙනවා. මේකට කියනවා සද්ධර්මය කියලා. එහෙනම් මේ මේකට භාවනා කරන්න බෑ. මේ මේ දේවල් නැතුව භාවනා කරන්න බෑ. අරක ඕනේ මේක ඕනේ කියලා මේ නොකරන වෙදකම් ගැන කතා කරනකොට ඒක සද්ධර්මයේ නමින් ගියත් අසද්ධර්මයේම තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමදාම උනන්දු ඇති කරන ධර්මයක්. පශ්චාත්තාප කළා ඉච්ඡා බංගත්තටපත් කරලා නීච කරවන්නේ විරියවන්තසායන් ධම්මෝ නාය ධම්මෝ කුසීතස්ස කියලා තියෙනවා. වීරියමයි වඩවන්නේ. ඒ නිසා ධර්මයේ අහන්න අහන්න නියම සද්ධර්මේන හරියට තමන් කරපු අත්තරද්ද හරි කමන්නේ වාසියක් කරලා දීලා තව තවත් උනන්දු කරන ගතියක් තමයි තියෙන්නේ. එහෙම නොවිත් මේ අහන්න ගීත සන්තෝෂ කරන්න කියන බණ තමයි ගොඩාක් අද තියෙන්නේ. මේ ඉල්ලුම සැපවීම අනුව යන බණ. වැඩි පිරිසක් අහන බණට හරි සතුටුයි. ඒ මොකද මේ සද්ධර්මයේ කියනෝනේ භාවනා කරපු කෙනෙක් එපායි. ඒ කෙනෙකුට මේක තේරෙන්නේ. භාවනා නොකරපු කෙනෙකුට මේක නොතේරෙන ගතියක් තියෙන නිසා භාවනා මේ කාලේ කරන්න බෑ. අපි මෙහෙම මෙහෙම කරමු කිව්වහම සෑහෙන පිරිසක් බණ අහන්න යනවා. එනිසා මේ හාමුදුරු සැදී පැහැදී සිටිනවා විශාල පිරිසක් ඉන්නවනම් හොඳයි කියලා. නමුත් සද්ධර්මයේ පැහැදිලිව පේන්න තියෙනවා සාරුවච්චන් වහන්සේගේ ධර්ම දේශනාවලදී පවා ඊ타මත්ම සුළු ඒකටම කැපවිච්ච පිරිසක් තමයි යෙදිලා කටයුතු කරගෙන තියෙන්නේ. ඒ නිසා සාන්දෘෂ්ටික අකාලික ගතිය ධර්මයේ විපස්සනා ඉහළට යන්න යන්න යන්න යන්න ප්‍රකට වෙනවා. කොටිම කියනවනම් දානයක් දීලා ආනිසංස ලැබෙන්නට කල් ගන්නවා. සිල් රකින්නකොට ආනිසංස ඉක්මනවා. සමාධියේදී ditta ධම්ම සුඛේ වශයෙන් එතනම සානිසංස ලබන විපස්සනාවට යනකොට අකාලිකවම ප්‍රතිඵල දෙන්න යන නිසා ආය මත්තේ මතු මෛත්‍රී බුදුහාමරෝ දකින්න ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඒ අත්තු ප්‍රාර්ථනාව හදාගන්නේ මොකද්ද මේ ජීවිතයේදීම මට කරගන්න ලැබේවා කියන අඩු ගානේ ප්‍රාර්ථනාව හරි තියාගන්න. ඒ වගේම ඕපනයික ගතියක් තියෙනවා මේ ධර්මයේ අපි කොතනින් හරි පටන් අරගත්තොත් ධර්මයේ විසීම තල්ලු කරලා තල්ලු කරලා වඩා හොඳ කල්යාණ මිත්‍රයන් දිහාවට වඩා හොඳ සද්ධර්මයේ දිහාවට වඩා ගැඹුරු සද්ධාවකට වඩා ගැඹුරු යෝනිසමනසිකාරට ඉබ්බේම තල්ලු කරනවා මේක කවුරුත් අදහන්නේ හැබැයි මෙහෙම අදහනවා යන්තම් බොණ්ඩ පටන් ගත්ත මිනිස්සයා බොණ කට්ටියත් එක්ක ඉඳින්න බීව අන්තයක් බවටපත් වෙනවා කියන කවුරුත් අදහන හැබැයිරපත් වෙනවා සූදු කෙල්ලන මනුස්සයා සූදු කෙල්ලන යන්තම් සූදු කෙල්ලන මනුස්සයා සූදු කෙල්ලන කට්ටියක් ඊට පස්සේ සූදු අන්තියක් පාටපත් වෙන බව ඇබ්බැහි අදහනවා. ඔච්චරම තමයි සද්ධර්මයේ. ලාවට හරි කමන්නේ සද්ධර්මයේ ඇහිලා ඒ සද්ධර්මයේ අසුරු කරන පිරිසකට වැටිච්ච ගමන් තමන් හිතා ගන්න